අපේ දහම් සෙවණේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් දැන් ඇහෙනවද? හොඳට ඇහෙනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ඊටාම වටිනා පැහැදිලි කිරීමක් අපිට අද අපේ ස්වාමීන් වහන්සේ හරහා දැනගන්න ලැබුණා. తත්‍රමඤ්ඤතා ගුණය. එතකොට ඒක චෛතසික ස්වභාවයක් හැටියට පරමාර්ථ ධර්මයක් හැටියට ආරම්භ වෙන්න සැලසෙන හිතක ඊළඟට ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ගුණයම වර්ධනය වෙලා එය උපේක්ෂාවක් බවට පත් වෙද්දී ඒක පාරමී ඒ කියන්නේ අපි ගත්තොත් ඒක බොජ්ජංග ධර්මයක් හැටියට පාරමී ධර්මයක් හැටියට එතකොට බ්‍රහ්ම විහරණයක් හැටියට ඒ සියල්ලක්ම වශයෙන් දියුණු වෙන අවස්ථාව වෙනකොට ඒ తত্ত্বය අර අපි ආරම්භ කරන తත්‍ර මජ්ජතා කියන කතාවේ අපිට ඒ විදිහටම දැක ගන්න බැරි බව වහන්සේ අපිට පෙන්ලා දුන්නා. නමුත් දැන් අපි ඉතින්ටත් ආයේ වෙන වචනයක් නෑ නේද ස්වාමීන් වහන්සේ తත්‍ර මඤ්ඤතාව කියන මිසක පරමාර්ථ ධර්මයක් හැටියට ඉතින්ටත් අපිට භාවිතා කරන්න වෙන්නේ ඒ වචනේම තමයි. නමුත් එතකොට දැන් මේක తත්‍ර මඤ්ඤතාවේ කියන එක ආරම්භක මට්ටමක් අවසාන මට්ටමක් හරියට යනකොට ගැඹුරු වුණාට වචනයක් හැටියට අපිට මේ මේක පෙන්වන්න තියෙන්නේ తත්‍රමඤ්ඤතාව කියන වචනේ විතරයි පරමාර්ථ ධර්ම විග්‍රහයේදී. අනිත් එක අපි හාරෝ එතනදී තත්ත්වමජ්ජත්තාවේ අනුගත අවස්ථාවයි පෙක්ඛා පාරමිතාව එහි ගැඹුරු අවස්ථාව එහෙම නෙමෙයි එතනදී තත්ත්වමජ්ජත්තාවේ කියන්නේ මානසික වශයෙන් දැන් පෙක්ඛා පෙක්ඛා සම්බොජ්ජංගය සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල නේ පෙක්ඛාව පරිමේ ගැඹුරුම අවස්ථාව අවස්ථා. ඒතකොට උන්වහන්සේ තුල ඒ ගැඹුරුම අවස්ථාවෙත් පත්‍රමජ්ජත්තතාවම තමයි ඒ වැඩෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි ඒක හරි ඒක හරි. එතකොට ඒ තමයි වැඩෙන්නේ. ඔව් බොජ්ජංග ධර්මයක් හැටියට මොකද මේ මේ ඉන්ද්‍රිය සමතාවය ඇතිකරන්න ඒක වෙන බාහිර කාරණයක් නෙමෙයි. අර පිටස්තරින් අපිට යම් යම් ගැටලු මතුවෙනකොට ඒතනත්තාට මේ ඇතුළත ඉන්ද්‍රිය සම ගන්නට නම් අර බාහිර කාරණේ පිළිබඳවත් සිහිනුවණින් දකින්නට සිද්ධ වෙනවා. එතකොට ඒක අර බාහිර ලෝකයක් එක්කලා ගනුදෙනු දැන් දැන් මේ උපේක්ඛා සම්බොජ්ජන්ගේ වැඩෙන මාර්ගඵල අවබෝධ කරන අවස්ථාව කියන අවස්ථාවේදී බාහිර දේවල් එක්කලා හුඟක් වෙලාවට ගනුදෙනු කරන තත්වයක් නෙමෙයිනේ නෙවෙයි අභ්‍යන්තරය තුල ඇතුළතින් කරන වැඩපිළිවෙලක් එතන තියෙන්නේ නමුත් දෛනික ජීවිතයේදී එතනත් අර සිද්ධ වෙනවා බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න. එතනදී අර තත්ත්වමඤ්ඤත්තතා ගුණය තුලින් ඇතුළත සමතුලිත භාවය ඇති කරගන්නට සිද්ධ වෙනවා. ඒ తত্ত্বය පවත්වා ගන්නට නම් එතනත් අර සිද්ධ වෙනවා බාහිරින් සිද්ධ වෙන දේ ප්‍රඥාවෙන් අර්ථ විග්‍රහ කරගන්න. එහෙමයි සන්නස එහෙමයි. ඔව් පැහැදිලි බොහොම පැහැදිලි කතාවක් එතන තියෙනවා සයන්ස දැන් අර එහෙම අපැහැදිලිකමත් එක්ක යෙදෙන අනුවණකමත් එක්ක යෙදෙන ඥානයක් නැතිකම අඥානකමත් එක්ක යෙදෙන උපේක්ෂාවක් ගැනත් අපේ සයන්හන්සේ එක්තරා ලොකු පැහැදිලි කිරීමක් කරන්න රේදුනා ඒක මෙතනදී මේ ධර්ම වලට ගලප ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි ඇත්තට මේක වංචික ධර්මයක් හැටියට ඒක දැනගෙන සිටීමේ වුණාට හරිම වැදගත්. මොකද ගොඩක් දෙනෙක් මේ වෙනකොට අපිට පේනවා සමහර සමහර තැන්වල ලොකු ගැඹුරු අවබෝධ වගේ පෙන්වන්න උත්සාහ කරන්නේ ඔන්න ඔය වගේ සරල කතා ටිකක් අරගෙන. ඒ වගේම අනිත් අයත් එක්ක රැවටෙනවා සමහර වෙලාවට. පොඩි උපේක්ෂාවකින් ඉන්න පුළුවන්. එහෙනම් දැන් උදාහරණයක් ඇටියට සමහර අයට සුනාමි ඇතිවිච්ච වෙලාවේ මොහොතබ දිහා බලාගෙන ගිහිල්ලා ඉන්නවා. මධ්‍යස්ථ ඔහේ ඉන්නවා. ඉතින් මොකද යට වෙනකනුත් දන්නේ නැහැ. ලෝභ සහගත ස්වභාවයන් තිබුණේ එතන. ඒවා අඳුරන්න බෑ. එතකොට ඒ සිත අඳුරගන්න බෑ. මොකද්ද වෙන්නේ අඳුරගන්න බෑ. අනතුරු අඳුරගන්න බෑ. ඒවෙන් බේරෙන්න තේරුමක් ගන්න බෑ. ඔහේ අනතුරට යට වෙනවා. ඒක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ දුර්වල මානසිකත්වයක් කියලා දෙනවා මට. ඒක මේ මේ තත්ත්‍රමඤ්ඤතාවටවත් ගලප ගන්න පුළුවන් තත්ත්වයක් කැටියට සෝබන චෛතසික අතරේ පෙන්වන්න පුළුවන්. සෝබන සාධාරණ චෛතසිකයක් වෙන්නේ නෑ මේක. එතකොට මට පොඩ්ඩක් ආයසනංශ පැහැදිලි කරගන්න ඕනේ මෙතනදී. දැන් අපි විඥාන අවස්ථාව ගමුකෝ. හැම එකම ආවර්ජන චිත්තපලින් පස්සේ එනවා විඥාන අවස්ථාව. එතකොට ඒ වගේ තියෙනවනේ මේ උපේක්ෂා සහගත ස්වභාවයක් කතා කරලා. ඒක අපිට හරියටම විග්‍රහ කරගන්න වෙන්නේ නැහැ නේද මේ මේ මේ කෝකටද අයිති වෙන්නේ කියලා. අපේ හරි මතක කරපු කාරණේ ගොඩාක් වැදගත්. අර මම කිව්වේ මේ සුද්ධි මාර්ගයේ උපේක්ෂාව දස ආකාරයකින් පැහැදිලි කරනවා කියලා. ඒ දස එකක් තමයි වේදනා උපේක්ෂාව. වේදනා උපේක්ෂාව කියලා කියන්නේ අරමුණු රසය විඳින ස්වરૂපය. එතකොට අරමුණු රසය විඳින්නට පුළුවන් සුඛ සහගත විදිහට දුක්ඛ සහගත විදිහට සහගත විදිහට සහ උපේක්ෂා සහගත විදිහට. එහෙම. එතකොට ඒක ඒක වේදනා චෛතසිකයේ තියෙන ස්වરૂපයක් පමණයි. ඒක මේ කියන අර සමස්ත චිත්තචෛසික ධර්මයන්ගේ සමතාවයේ ඇති කරන විදිහේ ගුණයක් නෙමේ රසය වේදනාවට වේදනාවට පරවිච්ච වේදනාව ගැන විග්‍රහ වෙන්න ඕදී කරන්න ඕන කරගන්න විග්‍රහයක් එතන නේද සමහරවිට වේදනාවේ ලක්ෂණයක් පමණයි පමණයි. වේදනාවේ ලක්ෂණයක් පමණයි. එතකොට තිස්සෝ වේදනා කියලා පෙන්වා දෙන තිස්සෝ වේදනා කියලා පෙන්වා දෙන ඒක ආකාරයක් තමයි එතන කියන්නේ. අන්න හරි වේදනාවේ ආකාර විශේෂයක් පමණයි. ඉතින් ඒකත් උපේක්ඛා කියන නමින් තමයි හඳුන්වන්නට වෙන්නේ. මොකද අර මේ අරමුණ හරියට ප්‍රකට කරලා ගන්නේ නැති නිසා. එහෙමයි සංස මම ඒක අර විමසන්න හේතුව සන්නස දැන් ගොඩක් දෙනෙක් මේ වචනය එක්ක අර්ථය හොයන්න යනකොට වචනේ ඇවිච්ච පමණින්ම උපේක්ෂාව කියලා හිතනකොට එතනත් අපිට අර උපේක්ෂා සහගත ස්වභාවයක් විග්‍රහ වෙනවනේ. නමුත් එතන තියෙන්නේ මේ වේදනාව විග්‍රහ කරන දුක්ඛ සහගත, සුඛ සහගත සහ උපේක්ඛා සහගත කියන අවස්ථා තුන විග්‍රහ කරන එක අවස්ථාවක් හැටියට විතරයි එතන උපේක්ෂාව අපිට සලකන්න වෙන්නේ. එහෙම නේද සපිසංශ? එතකොට එතනදී අර වේදනා චෛතසිකයේ වශයෙන් දැන් ඇත්තටම සුඛ සහගත දුක්ඛ සහගත උපේක්ඛා සහගත වේදනාවලින් සුඛ සහගත වේදනාව ඇති වුණා වුණත් දුක්ඛ සහගත වේදනාව ඇති වුණත් උපේක්ෂා සහගත වේදනාව ඇති වුණත් එතනින් පස්සේ ඒ සම්බන්ධව තණ්හාව ඇති කරගන්නවද මධ්‍යස්ත වෙනවද කියන එක තමයි ගුණයක් වෙන්නේ. දැන් රහතන් වහන්සේට සුඛ සහගත වේදනා දැනෙනවා. දැන් අපි හිතමු රහතන් වහන්සේට ධානයට සමවැදුනහම උන්වහන්සේට මේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රතයි. ඒකට උන්වහන්සේට සුඛ වේදනාව දැනෙනවා එක. එහෙමයි. සුඛ වේදනාව දැනුණාට උන්වහන්සේ ඒ පිළිබඳ තෘෂ්ණා මූලිකව ග්‍රහණය කරන්නේ නැහැ. දැන් ප්‍රත්‍යඥයාට සුඛ වේදනාව දැනෙච්ච ගමන් එතනින් එහාට ඒක තෘෂ්ණා මූලිකව ග්‍රහණය කරනවා. එතකොට දැන් මේ අපි දැන් මේ කතා කරන උපේක්ඛා බ්‍රහ්ම විහාරයේ තෙකා පාරමිතාව කියන තැනදී අන්න ඒ සුඛ වේදනාව ඇති වුණත් දුක්ඛ වේදනාව ඇති වුණත් ඒ දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගුණය ගැනයි කතා කරන්නේ. එහෙමයි සංසී. තාම පැහැදිලි මෙතන සවනස දැන් අර මේ අවස්ථාව ඇවිල්ලා විඥාන අවස්ථාව කියන්නේ මේක මේ මූලික ඉන්ද්‍රිය මට්ටමක විග්‍රහයක් නේ තියෙන්නේ එතන ద్వාර මට්ටමේ. නමුත් අපි මේ චක්කු ඉන්ද්‍රියෙන් ඇවිල්ලා මන ඉන්ද්‍රියට ඇවිල්ලා මනෝද්වාරික වෙලා ඒකේ අර්ධසාධක ජවන් වලට ගිහිල්ලා ඒ ජවන් මට්ටමකින් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ කෙලෙස් සහිත වෙලාද නැත්නම් කෙලෙස් ප්‍රහාණ වෙන තැනක ඇවිල්ලාද කියලා ඊට ගොඩකට පස්සේ වහන්සේ පෙන්වුවා මේක ගොඩාක් විශාල ප්‍රමාණයක් තිත්ත වීති වැඩ කරාට පස්සේ තමයි අපිට යන්තම් දැනෙන්න පටන් ගන්නෙ මෙතන. ඒ නිසා මේක ඊටාම පැහැදිලි පැහැදිලි. මම අර කාට අතර වචනයක් හැටියට තියෙන නිසා තමයි අපේ විග්‍රහයේදී. අප කරපේ කොහොඳයි. මොකද ඒක විශේෂයෙන් විසුද්ධි මාර්ගයේදී අර උපේක්ෂාවන් 10 දක්වනකොට වේදනෝපේක් වේදනෝපේක්ෂාව කියලා වෙනම දක්වලා තියෙනවා. වේදනා කියලා කියන චෛතසිකයේ ස්වરૂපය තමයි අරමුණු රසය ගැනීම. එතකොට අරමුණු රසය වඩා ප්‍රියශීලීව ගන්නකොට ඒ කියන්නේ ඉෂ්ඨාරම්මනේ රසය. එතන එතන ඇත්තටම වේදනාවේ සුඛසහගත බව කියන්නේ ක්ලේශයක් නෙමෙයි. වේදනාවේ දුක. ක්ලේශය නෙමෙයි. රහතන් වහන්සේටත් ඒ සුඛ දුක් වේදනා වශයෙන් ඇති වෙනවා. එතකොට ඒක ක්ලේශයෙන් ගන්න එක ජවන්සිත් වල ප්‍රශ්නයක්. අර වේදනා චෛතසිකය විසින් අර වේදනාව හෙවත් අරමුණේ රසය හඳුනා ගන්නා ස්වરૂප තුන දක්වනකොට ඉෂ්ඨාරම්මණය සුඛාකාරයෙන් හඳුනා ගන්නවා අනිෂ්ඨාරම්මණය අනිෂ්ඨාරම්මණය දුක්ඛාකාරයෙන් හඳුනා ගන්නවා උපේක්ෂාවට අනිත් එකපත් වෙනවා. අන්න එහෙමයි. එහෙමයි අපේ ස්වාමීන් ඉතාම පැහැදිලි ඒ ගැන. එතකොට අපේ ස්වාමීන් මෙතන දැන් ඊගාවට බොහන්සේ ටිකක් පුළුල්ව විග්‍රහ කරා මේ අඥාන සහගත විදිහට ඇතිවෙන උපේක්ෂා සහගත ස්වභාවයන් පිළිබඳව. අපි ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් සිටීම වැදගත් කියලා මට දැනුණා ඒ වෙලාවේදී. ඒ මොකද සාමාන්‍ය ධර්මයේ ඉගෙන ගන්නෙ නැති. ධර්මයේ නමින් ওই මොනවා හරි වචන ටිකක් අහගත්තු අය මේ පුළුල් විග්‍රහයක් කොහෙත්ම හොයා හදා ගන්නවත් උනන්දුවක් දක්වන්නේ නැති අය සාමාන්‍ය ජීවිතේ පුංචි පුංචි දැනෙන උපේක්ෂාවන් සම්බන්ධයෙන් ඒ කියන්නේ අනිත් අය ගැන ඩෝන්ට් කෙයා මට්ටමක් එනවා ඇති වෙනවා. එතකොට සමහර වෙලාවට එහෙම චුට්ටක් අර මේ උනන්දු වෙලා ඒ යම්කිසි කම්පැනි එකකට පොඩ්ඩක් හිත වැටෙන අයට දොස් දොස් කියනවා. ඒ අය ඔයාලව අල්ලගෙන දින්නේ කියලා දුස්පරොස් කියන ස්වභාවය තියෙනවා. හරියට ඔය පැත්තේ තියෙනවා අපේ හැම ඒ කියන්නේ දැන් මේ මේ නිත්‍ය වඩනවා කියලා සමහරු ඒක අනිත්‍යයි නේ ඒක ගැන එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒවා ගැන අල්ප මාත්‍රයක්වත් අවධානය සති සම්පජඤ්ඤයක් නැහැ. අර අනිත්‍යයි කියන වචනෙන් අරව වහලා දාලා නිකන් තමන් බොහෝම නිකන් සියල්ල අවබෝධ කරගෙන අනේ එහෙමයි ස්වාමිනත් මම මේ කාවවත් විවේචනය කරන්න නෙමෙයි මේක මෙතන සඳහන් කරන්නේ. මේ ධර්ම කොටස බොහන්සේගේ මේ ධර්ම විග්‍රහයන් අහන්න අපේ සදහැවත් පින්නතුන්ට අනුග්‍රහ පිණිස පමණයි. ඒ හැරෙන්න මට කාගවත් චෝදනා කිරීම ඉලක්කගත කරලා දොස් කීමක් නෙවෙයි. අපේ ස්වාමීන් වහන්සේ ගාවට එන හැම කෙනෙක්ම ඉන්නේ යම් කිසි අර්ථයක් හොයන්න. ඇත්තටම අර ස්වාමීන් නියම අර මුලින්ම කියපු අර ආත්ම අර්ථකාමී බව සාමාන්‍ය සමාජයේ තියෙන ආත්ම අර්ථකාමී බව නෙවෙයි සුඛීය ආත්ම භාවයට අර්ථයක් කැමැති බව කියන මූලික ඒ බුදුදහමේ විග්‍රහ කළ හැකි ආකාරය තමයි මම හිතන්නේ මේ මෙතෙන්ට ධර්මාශ්‍රවණයට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ. අනිත් අය එනවා යනවා එනවා යනවා එහෙමයි ඉන්නවා කීප දෙනෙක්. නමුත් දීර්ඝ කාලීනව හැම දවසකම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් එනකම් බලාන ඉන්නේ. ඒ අර්ථය කතා කරන්න බැරි වුණත් සමහර අය මේ අර්ථ ධර්ම කතාවට කැමති වෙලා ඉන්නේ. රැඳී සිටින්නේ මේ ආත්ම අර්ථකාමී බව නිසා. හැබැයි ඒක අර ආත්මලාභයට ඉදිවිච්චි බවක් නෙවෙයි. ගාද්දෙනික ආත්මාර්ථකාමී කියලා කියන හේතු වෙලා තියෙන ආත්මලාභය ආමිස වශයෙන් ලබන ලැබීම් ටිකට මේවා දුරු කරගන්න දක්සයි මේ ලාභේ නෙවෙයි යලා හොයන්නේ අලාභේද නෙමෙයි ලාභේද නෙමෙයි ඒ අතර තියෙන ලොකු අවබෝධයක් ලබන්න අපිට අවස්ථාවක් ඊ අවස්ථාව අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේගේ මේ අපේ රේණුකානේ මහානායක චන්දිමිල ස්වාමීන් වහන්සේගෙන් එතකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේලා ඒ පරපුරෙන් අපිට ලැබුණු මේ ගුණේ අපි ගොඩාක් අගය කරනවා. එතකොට නාවිනී ආර්ය ධම්මපින්න ස්වාමීන් වහන්සේලා ගොඩාක් පුළුල් විදිහට මේවා හැම දෙයක්ම විග්‍රහ කරලා දෙද්දි අපි ටිකක් කාලයත් එක්කලා පිඳලා තියෙන ලොකු අඥානකමක කියලා දැනෙනවා. ඒ කාලේ අපිට තිබිච්ච උපේක්ෂාවන් ලොකු අවබෝධයකට ගියව නෙමෙයි. නමුත් මොකද්ද වාසනා ගුණයක් නිසා අපිට ස්වාමීන් වහන්සේත් මුණ ගැහුණා මේ යුගයේ. ඉතින් ඒ නිසාවෙන් අපි අද ටිකෙන් ටික ටිකෙන් ටික බුද්ධිමත් වෙමින් හිමින් හිමින් අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතෙනදී අපිට මේ සාමාන්‍ය අඥානකමේ උපේක්ෂාව බිඳෙන් බිඳ බිඳෙන් බිඳ සීලයකින් ගොඩ නැගිලා සමාධියකට ඇවිල්ලා සමාධිය තුල වැඩෙන උපේක්ෂාවක් බවට හිමින් හිමින් ඉපත් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් අන්න එතනදී ලැබෙන උපේක්ෂාවෙත් අපිට ඔබ වහන්සේ ආකාර දෙකක් පෙන්වනවා. එකක් තමයි මේ අර මොකද මේ පාරමිතා සම්බන්ධ කොටස අනික බ්‍රහ්ම විහරණ සම්බන්ධ කොටස. ඒ දෙකෙන්ම දියුණු වීමත් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. මොකද බ්‍රහ්ම විහරණ කොටස සම්පූර්ණම අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක පාරමිතා කොටස සම්පූර්ණ වෙනකොට ප්‍රඥා පාරමිතාවෙන් අර්ථවත් වෙන උපේක්ෂාව තමයි ඊටාම වටින්නේ කියලා මගේ ජීවිතේ මට දැනෙනවා. ඒ නිසා එතනදී ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ මේ බ්‍රහ්ම විහරණ අවස්ථාවත් පාරමිතා ගුණ සම්පූර්ණ වීමත් එක්කලා තියෙන උපේක්ෂාව හරිම විචිත්‍රවත් ස්වාමීන් වහන්සේ දැන් අවශ්‍ය තැනදී අපමාන මට්ටමට ගිය අපමාන චෛතසිකත් එක්කලා එකතු වෙච්චි කරුණා ගුණයද ඊට පස්සේ මුදිතාවෙන්ද ඒ සියල්ල ඉක්මවා ගිහිල්ලා ඒ අවසානයේ සමහරට ඊට ඉක්මවා ගිය තැනක උපේක්ෂාවටපත් වීම අර විදුඩබ කුමාරයාගේ ඒ සාක්ෂි ඝාතනයත් එක්කලා දක්වපු උදාහරණෙන් ඊටාම පැහැදිලි කරුණාවෙන් කළ යුතු කොටසක් කරනවා. ඒ කොටස ඉක්මවා යන්න වෙනව සමහර වෙලාවට ඒ තියෙන කර්ම ශක්ති දිහා අවබෝධයෙන් දකිනකොට ඒවා විපාක ධර්ම හැදිලා තියෙන අවස්ථාව දිහා දකිනකොට බුදුරජාණන් ශ්‍රී පුළුල් අවබෝධයේ ප්‍රඥා මහිමේ විනිවිද දකිනකොට ඊට පස්සේ උපේක්ෂාවකට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක හරි ලස්සනට විග්‍රහ වුණා වහන්සේ තුලින් ගොඩක් වටිනවා අපේ ස්වාමීන් වහන්සේ විවිධ පැහැදිලි කිරීම් තවත් ඉදිරියේදී දැනේවි හිතට සාදු සාදු සපේ ස්වාමීන් වහන්සේට සියලු පාරමී ධර්මියෝ සපිරීමට මේ උතුම් ධර්ම දාන පාරමිතාව ඒකාන්තයෙන්ම මාගු පිටුවහලක් උපකාරක ධර්ම ශක්තියක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. Right.